කියන ආකාරයේ දේශනා මේ සෝවාන් වීමට උපකාර වන ආකාරයේ දේශනාවක් කරන්නට කියලා. බුදුරජාණන් වහන්සේ විසින් දක්වා තිබෙන සමාධි භාවනා කියලා සූත්‍රයක් ඒ සූත්‍රයේ නිදසුන් දක්වන අතිදීපේ සමාධි භාවනා අවසානකාර සම්මතන්දී මහණෙනි මේ ආශ්‍රය සේකීම සඳහා හේතු වන සමාධි භාවනාව තේනයි. ආශ්‍රය කියන්නේ අපගේ හිත තුළ කල්පනා නම් කෙසේ බොහෝ ඈත කාලයේ සිට සිත තුළ තැන්පත් වෙලා ඇත්ත වශයෙන්ම සිත තුළ තැන්පත් වෙලා තියෙනවා කියන අදහස නෙවෙයි සිතේ දැඟුම් මරදල තිබෙන ක්ලේශ ධර්ම. ඒ ආස්තර ධර්ම ප්‍රධාන වශයෙන් 10ක් තියෙනවා. මේ ආස්තර ධර්ම ධර්ම 10 ශ්‍රේණියෙන් සඳහා තිබෙන භාවනාව තියෙනවා කියන එකයි ඊළඟ ප්‍රශ්නේ. මේ ආස්තර ධර්ම 10 තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසකේ ආස්තර ධර්ම සංයෝජන ධර්ම තුනක් තියෙනවා. මේ සංයෝජන ධර්මයන් සෝවාන් වීමේදී තමයි නැති කරන්නේ. එතකොට කාමාශ්‍රව භවශ්‍රව විච්ඡාශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා සාස්ත්‍ර ධර්මයන් විස්තර කරනවා. ඒකදී විච්ඡාශ්‍රවය කියන එක සෝවාන් වීමේදී නැතිව. ඒකත් සංයෝජන වශයෙන් කතා කරනවා සත්‍යාදිතී විච්ඡාශ්‍රේ ලබත කාමාශ්‍රවෝ ආශ්‍රව වශයෙන් කතා කරනවා නම් විච්ඡාශ්‍රවය සෝවාන් වීමේදී නැතිව. එතනදීම සකදා විද්‍යාම වීමේදී අන්න අදාංගාමී වීමේදී කියන මාර්ගඵල ලැබීම තුළදී කාමරාග පිටික කියන සංවර ධර්ම දෙක නැති යන්නේ සෝවාන් වෙලා සක්කාය දිට්ඨිය නැතුණාට පසුව භාවනා කරන කෙනෙක් විසින් ඒ කාමරාග පිටික දෙක තුනී කරනවා සකදාගාම නාම අනාගාම නාම ඒ සම්පූර්ණ සේයම ආස්වානුබරණ කාමාශ්‍රව භවශ්‍රව විත්තාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන එක කාමාශ්‍රව කියන තත්ත්වය සකදාගාම වෙනකොට තුනී වෙලා අනාගාම වෙනකොට සම්පූර්ණ නැතුවයි අනිත් හේතුවම සම්බුද්ධ ධර්මයන් රහත් මාර්ගඵලවලින් තමයි නැති වෙන්නේ. එතකොට අත්‍යලික්ෂේ සමාධි භාවනාව අශ්‍රවණං සයහ සංවත්තං කියන එකේ දැක්කෙන ඒ සමාධි භාවනා ක්‍රමය සෝවාන් වීමටත් ඒ වගේම සකදාගාමී වීමටත් අනාගාමී වීමටත් අරහත් වීමටත් ඒ සියලුම මාර්ගඵල ලැබීමට හේතු වන උපකාර වන සමාධි භාවනා ක්‍රමය. කතුමාට විස්සේ සමාධිපාන වාසන කය සම්මත්තන්ති මොකද්ද මේ ආශ්‍රයන් සේකරීම සඳහා නැත්නම් මේ සංවර්ධනය සේකරීම සඳහා හේතු වෙන උපකාර වන භාවනාවන්ට බුදුරජාණන් වහන්සේ විමසලා ඒක පිළිස්සක් වශයෙන් වදාරනවා. ඉදදික්කේ වික්කෝ පංචස්පාදාන සම්මේසෝදී අධ්‍යානපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගම ඉති වේදනා ඉති වේදනා සමුදය ඉති වේදනා අත්ංගම ඉති සංඥාති සංඥා සමුදයති සංඥා සංගෝති සංඛාරති සංඛාරණ සමුදයති සංඛාරණ අත්ංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයති විඥාන සත්ංගෝති කිය. මේ සියලුම ආශ්‍රව ධර්මයන් සේක්‍රීමද සංගෝල ධර්මයන් සේක්‍රීමට තිබෙනේ භාවනාව තමයි මේ පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කරන්නේ. ඒක බලන්නේ මේක තමයි රූපේ ඉති රූපං කියලා දකිනවා. ඉති රූපස්ස සංකේය මේක තමයි රූපය තියෙන්නේ හේතු කියලා දකිනවා. ඉති රූපස්ස සංගෝ මේ තමයි රූපේ නැතිවීම රූප නිරෝධය කියලා දකිනවා. මෙන්න මේ ආකාරයෙන් මේ වේදනා වේදනා සම්බේත වේදනා සංගෝ මේක තමයි වේදනාව කියලා අවබෝධ කරන වේදනා සම්පයත් විසින් දකිනවා. වේදනා නිරෝධය හෙවත් වේදනා නැතිවීම දකිනවා. ඒ වගේම මේ ඇයි හිතා ගන්නට පුළුවන් වෙන තුන සංඥාව සංඛාර විඥාන කියන ඒවාත් අපට තේරුයි. ඒ සංඥා සංඛාර විඥාන කියන සිස්ටම්වල සමුදයක් අපිට තේරෙනවා. එලෙසින්ම ඒ සංඥා සංඛාර විඥාන කියන ඒ ස්කන්ධයන්ගේ අත්සංගමයේවත් නිරෝධයක් අපිට ලැබෙනවා. මේක භාවනා අතරින් අත්දැකීමෙන් තමයි කෙනෙකුට සෝවාන් මාර්ගයේ මාර්ගඵල ලබන්නට පුළුවන් වන්නේ. කොයි ආකාරයෙන් කවර භාවනාවක නිරත වුණත් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ මේ කියන නිරෝධයේ බඳක කිසි කෙනෙකුට සෝවාන් වෙන්න බැහැ වෙන මාර්ගඵලයක් ලබන්නට බැහැ. ඒක නිසා මේ භාවනා ක්‍රමය පංච පංච උපාදානස්කන්ධයේ ඇතිවෙන තේම බල බලා වාසය කරමින්ට උපයෝගී කරගත යුතු භාවනා ක්‍රමයක්. කවර භාවනාවක නිරත වුණත් ඒකයි අපි විශ්න් කර යුතු වන්නේ. ධාර්මයක් වශයෙන් අපි ඒකම ආනාපාන සති භාවනාවක් කෙනෙක් ප්‍රගුණ කරන එක. ධර්මදුරට හෝ සමාධි ආනාපාන සති භාවනාව දිනු කිරීමෙන් ලැබුවාට පසුව ඒ ආනාපාන සමාධිය තුළින්ම පමණක් කෙනෙකුට නිවන් යන්නට නොහැකි වෙන නිසා එක්කෝ ඒ ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනා කරන ගන්නට ඕනේ. නැත්නම් මේ විදර්ශනාව නැගෙන විදර්ශනාව වැඩෙන ආකාරයෙන් ආනාපාන සති භාවනාව ඒ 16 ආකාරයෙන් වැඩි යොමු බව දක්වා තියෙන ඒ ආකාරයෙන් වඩන්න ඕනේ. එහිදී සංකස්කන්ධ ධර්මයන් තමයි ඒ විදර්ශනාවට වඩන එක අරමුණක් වශයෙන් ගන්න. නැත්තම් පින්දෙන් හැකලින් භාවනා කරන කෙනෙකුත් ඒ රූප මේ ඉදර ඉදර කොටසේ කියන පින්දෙන් හැකලින් ආදී අරමුණු කරමින් රූපස්කන්ධය අරමුණු කරමින් ඒ වගේම වේදනා සංඥා විශේෂ පංචස්කන්ධ ධර්ම අරමුණු කරමින් තමයි භාවනා කරන්නේ. ඒ වගේම තමයි චතු ධාතු විවස්ථාන ඒ කියන්නේ ධාතු මනස්කාර භාවනාව වෙන පස්සෙ විතර මේ රූපස්කන්ධය සහ ඒ හය දෙන නාමස්කන්ධය අරගෙන සංකප්පස්කන්ධ ධර්මයන්ගේ තියෙන තියෙන බල බල තම වාසය කරන මේ විදිහට කොයි භාවනාවක් අපි කළත් ඒ සෑම භාවනාවකදීම අරමුණු විශ්ේ නිවන් යාමට බලාපොරොත්තු වෙනවනම් පංචස්කන්ධය හා එහි ඇතිවීම නැතිවීම මේකේ මේ ඇතිවීම නැතිවීම ගැන කතා කරන විට පළමුවෙන්ම සමාවිසින් සුතමේ වශයෙන් අහලා කියවලා පොත්පත් වලින් දැනගෙන දන්නා විසඳ සාකච්ඡා කරලා දැනුමක් ඇති කර ගන්නට මේක පළවෙනි අදියර. ඒ දැනුම ඇති කර ගැනීමේදී මේක තමයි රූපස්කන්ධය මේ වේදනා මේ සංඥා මේ සංකාර මේ විඥානකේ මේ කියන වල පංචස්කන්ධ ධර්මයන් පැහැදිලිව සමාත පේන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාටවත් පොතපතට තිබුණාටවත් නෙවෙයි සමාගයේම දැනුමට සමාගයේම නුවණට සමාගයේම ප්‍රඥාවට වැටහෙන්නට ඕන අවබෝධ වෙන්නට ඕන මේක තමයි රූපය මේක තමයි වේදනාව ආදී මේ පංචස්කන්ධ ධර්මයන් ඒ වගේ සමුදයට ඒ ආකාරයෙන්ම කියවලා අහලා බලලා තේරුම් අරගෙන සාකච්ඡා කරලා සමාජම වැටෙන ආකාරයෙන් අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මේ මේ කියන පංචස්කන්ධ ධර්මයන්ගේ සමුදය මේකයි කිය. රූපස්කන්ධයේ සමුදය ඇතිවීමේ හේතුව මේකයි, වේදනා ඇතිවීමේ හේතුව ආදි වශයෙන් ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ ඒ සමුදය නිසායි ඒ කියන්නේ හේතුව නිසා මේ පංචස්කන්ධ ධර්ම ඇති වෙනවා නම් මේ හේතුන් නැති වෙනකොට ඒවා නිරුද්ධ වී යන ආකාරය තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගැනීමේදී එක්කෝ පොත්පත් කියලා නැත්නම් ධර්ම කෙනෙක්ගෙන් අහලා නැත්නම් ධර්ම ශ්‍රවණයක් කරලා අහලා මේ සාකච්ඡා කරලා ලබාගත් දැනුම තමා විසින්ම නුවණින් කල්පනා කරලා සමාගයේම අවබෝධයෙන් ඇති කරගත යුතු දැනුමක් බවට පත් කරගන්න ඕනේ. ඒකට කියන්නේ චින්තාමය වශයෙන් ඇති කරගන්න ලබන ප්‍රඥාව. කුලිත ප්‍රඥා, සීත ප්‍රඥා, චින්තාමය ප්‍රඥා කියන වචන ඔය සෑම එකක්ම උපදව ගන්නට පුළුවන්. මම කලින් අහලා දැනගන්න එකට සුතම්ය ප්‍රඥා කියන්නේ ඇසීමෙන්, කියවීමෙන් අවබෝධ කරගන්නා දැනුම. ඒ දැනුම ඒතරම් ප්‍රමාණවත් නැහැ. නිවන් අවබෝධ කරගන්න සමාතම දැනුමක් ඇති වෙන ආකාරයෙන් සිතල අවබෝධයක් ඇති කරගන්නවා. රූපස්කන්ධය ගැන මේ කෙලික. තමන්ගේ ඇඟගත්ත තමන්ගේ රූපය මේක තමයි රූපස්කන්ධය මේ රූපස්කන්ධයේ තියෙන්නේ මොනවද කියලා බලනවා. මේ බලනකොට තමන්ට පැහැදිලිවම පේන්න ඕන මේ මූල ධාතු හතරකින් මේක හැදලා තියෙන්නේ. පඨවි ධාතුවයි තියෙනන්නේ ආපෝ ධාතුව තියෙනවා තේජෝ ධාතුව වායු ධාතුව කියන ධාතු අතර තියෙනවා දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු 10ක තියෙන කොළයක් ගත්තාම කොළයක් මේ කොළේ ගත්තාම අපිට පැහැදිලිවම පේනවා නම් මේ කොළේ තුළ මේ ධාතු හතර තියෙනවායි කියලා ඒක ධාතු පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙකුට පහසෙන් අවබෝධ කරගන්නට පුළුවන්. එහෙම තියෙනවා නම් අවබෝධ වෙනවා නම් ඒ අවබෝධය අපිට පුළුවන් පහසෙන්ම මේ තමන්ගේ ශරීරය දෙසට යොමු කරන්න. දැන් මේ ගහක කොළයක් අපි උදාහරණයක් ගත්තොත් ඒ ගහේ කොළේ අපි ඒක තලලා පොඩි කරලා විශ්ලේෂණය ගත්තොත් එන්නේ ඒකේ තියෙන යුස. ඒ යුස ගැතිය තමයි එහි තියෙන වතුර ගැතිය. සෙත ගැතියක් එහි තියෙන වතුර ගැතියක්. කොළේ දිහා බැලුවට ඒක පේන්නේ. නමුත් ඒක අපි තලලා පොඩි කරලා මෙඩිකල් හැම ගත්තාම ඒකේ තියෙන යුස ඉවත් කරන්නත් පුළුවන්. ඒ යුස ගැතියේ වතුර ගැතිය තමයි ආපෝ ධාතුව කියලා අපි නම් කරන්නේ. දැන් මේ කොළේ කොළේ අල්ලපාමස්ස සීතලක් හෝ උෂ්ණයක් වෙන ගතියක් දැනෙනවා. ඒ සිසිල් උෂ්ණ ස්වરૂපේ තමයි ඉහි තියෙන පටවි ධාතුව කියන්නේ තේජෝ ධාතුව කියන්නේ රස්නේ හෝ සීතල ගතිය. ඊළඟට මේ පොඩි අර ඉස්මතික සම්පූර්ණයෙන් අයින් කළාට පස්සේ රොඩු ටිකක් ඉතුරු වෙනවා. මේ රොඩු ටික අපි හිතමු හොඳටම වේලලා ගිහින් පොළොවටම කරවලා පස් වෙන විදිහට ගියා. එන්න මේ පස් වෙන ගතියට පස් වෙන ස්වරූපේ පොළේ තියෙනවා. ඒක තමයි පටවි ධාතුව කියලා තියෙන්නේ. මේ පොළේ තියෙන විචි ස්වරූපයක් වෙනවා. අපි ගහක පොළයක් කඩලා පැත්තකින් දැම්මොත් ඒක ටිකක් වෙලා යනකොට මලානික වෙනවා. හැකිලෙනවා. අර තින් විචි ස්වරූපේ නෑ. ධර්මයේ තියෙනකොට වගේ කඩලා දැම්මට පස්සේ මේ අර ඒකේ තියෙන ජීවිතේ රූපේ නැති වෙන නිසා එක සිදුවන්නේ ඒ කොලේ ජීවත් වීම සඳහා ඒකේ තියෙන ධාතු හතරේ පැවැත්ම සඳහා අවශ්‍ය එක් රූප කොටසක් නැති වෙන නිසා ඒක සිදුවන්නේ. ඉතින් ඒක හැකිලිලා තියෙනවා. ගහේ තියෙනකොට ඒක පිම්බිනි ස්වරූපයක් වෙනවා. ඒ පිම්බිනි ස්වරූපය තමයි වායුවලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් සමාගයේ ශරීරය බලනවා මේක තමයි පඨවි ධාතුව කියලා. තමන්ගේ මුළු ශරීරයම හිතේ සිට පාදයේ දක්වා ලස්සොත් මේ මුළු ඇඟම ඒකාන්තයෙන්ම පඨවි ධාතුවෙන් හැදිලා ආපෝ ධාතුවෙන් තෙත් වෙලා වායෝ ධාතුවෙන් කුම්බලා ඒ වගේම තේජෝ ධාතුවෙන් පත් කරලා තියෙන එක. මේක හරියට තේරුම් ගන්න බෑ නෝනින් දකින්නට ඕනේ මේ වෙන මොකක්වත් නැහැ මේ ධාතු හතර විතරයි නේද කියන්නේ. මේක දකින්නේ මේවා පිළිබඳ තියෙන සක්කාය දිට්ඨිය නිරුද්ධ කර ගැනීම සඳහා. සෝවාන් වෙනකොට සත්‍යයදී අනිවාර්යයෙන්ම කෙනෙක් නිරුද්ධ කරනවා. මගේ ආත්මයක් තියෙනවා, සදාකාලික ආත්මයක් තියෙනවා. අනි වැරදි අවබෝධ, වැරදි දුෂ්කර්මයෙන් දේශාප්තයන්ගේ සිත් තිබෙනවා. මේක මේක අයින් කර ගැනීම සඳහා තමයි මේ රූපස්කන්ධය අපි බෙදලා වෙන් කරලා බලනවා. මේ මොනවද තියෙන්නේ කියලා. ඒ බලපෑම තමන්ට පැහැදිලිව තේනවා නම් මේකේ තියෙන පටවි ධාතුවක් ආපෝ ධාතුවක් තේජෝ ධාතුවක් වායු ධාතුවක් හැර වෙන කිසිවක් නෙවෙයි කියලා මේකේ සත්‍යයක් ඉන්නවා ගැහණියෙක් පුරුෂයෙක් ඉන්නවා මමෙක් ඉන්නවා කියන හැඟීම එයින් අයින් වෙන්නට ඕන. නිකම් මේක 13 හතරක් කියලා බැලුවට වෙන්නේ නැහැ. මේ 13 හතර හැර මෙතන වෙන ගැහණියක් පුරුෂයෙක් මිනිහෙක් කියලා ගන්නට කිසිවක් නැහැ. සත්‍යය කියලා ගන්නට නැහැ. මේ 13 හතර පමණයි ශේෂ වෙලා තියෙන්නේ කියන එක අවබෝධය ඇතිවන්න ඕනේ. ඒ අවබෝධය කාටවත් ඇති කර දෙන්නට බෑ. සමාව විසින් නැතිව ගතිය කියලා. ඒ වගේම ඕනනම් සමාගයේ කියන කෙස් ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුණු වකුගඩු හදවත් වෙන හැලියාදී ඒ දෙතිස් කුණප කොටස් ගන්නවා. මේ කුණප කොටස් අරගෙන මේ රූපස්කන්ධය දිහා බලන මේක තමයි මගේ රූපස්කන්ධය කියලා තේරුම් ගන්න. මේ කුණප කොටස් 32ක එකතුව නේද මගේ රූප කොටස. හැමෙන් මේ වැහිලා තිබුණාට හැම ගැඩෙව්වොත් එන මේ අය දැකලා ඇති සමාඩ තුවාල වුණාට පස්සේ තමයි ළමින් කියන තුවාල වෙලා තියෙන්නේ. පසු පාරේ දින අහිතේ ගෝල් සෙන්ගඳ පිළිගඳ මාළුගඳ තියෙන ස්වරූපයක් ඇති ඒ මේ මස් වැනි දේවල් තියෙනවා. ඒ යමින් පස්සේ යටි. පුළුවන් ගේම හැමෙන්නම ගලවලා දැම්මොත් වෙන යම් කිසි කෙනෙකුයි. ඔය සත්‍යයන්ගේ හැම ගලවනවා වගේ. එතකොට මේ ගැහණියක් කියලා මිනිහෙක් කියලා මේ ශරීරේ මොනවද ගන්න තියෙන්නේ? මේ හැමේ මතු පිට තියෙන සියුම් හැම නිසා තමයි මේ සියුම් කුඩු හැම තියෙන කුඩු හැම නිසා තමයි මේ ඔක්කොම මොලාව තියෙන්නේ. මේ ඔය කකුලක් එහෙම අතක් පයක් එහෙම යන තැනක වැළිනවා උඩ තියෙන සියුම් හැම ගැලවිලා යනවා සමහර විට ඒ කුණුහම තියෙනවා කුණුහම තියෙන සමහර පැතිවල එතකොට ඒ කුණුහම මේ මුළු ශරීරේ පුරාම ඒ කුණුසෙට සිඳුවට තියෙන හැම මුළු ශරීරයම ගැලවි ගියා නම් එහෙම සම්පූර්ණයි එතකොට ඔය කියන ගෑණියක් ගත් ලක්ෂණක්වත් මේන මිනිහෙක්වත් දකින්න සම්බන්ධ නිකන් මේ ධාතු ගොඩක් නේද මේක තියෙන්නේ කියන එක පැහැදිලිව පේනවා අපේ මේ මුලා මත පිටින් තියෙන හැමේ අර උපමට්ටම් ගතිය නිසා මේ කකුලේම ගල හරි මොකක් හරි තැනක වැදුනා මේ කුණුහම ගියා නම් ඒ කුණුහම ගිය ටිකක් අරන් බලන්න ඒකේ මොනවද තියෙන්නේ ඒ කියන්නේ තනිකර මේ මේ අන්ත අපිරිසුදු ධාතු කොටසක් පඩවි ධාතු ආපෝ තේජෝ වායු ධාතු හතර. මේ පඩවි වල ස්වરૂපයක් තියෙනවා ආපෝ තේජෝ වායු ධාතු වල ස්වરૂපයක් තියෙනවා මතු පිට පුෂ්ඨය උපමට්ටම් කරනවා. දැන් මානසික සම්පත්තත් මතු පිට පුෂ්ඨය මතු පිට තත්ත්වය උපමට්ටම්. කොලයක් දැක්කත් මතු පිට තත්ත්වය උපමට්ටම්. දැන් අපගෙඩියක් පාවි ගත්තොත් මතු පිටේක හරි ලස්සනට උපමට්ටම් වෙලා තියෙනවා. දැමිලි ගෙඩියක් ගත්තොත් ඒකේ දාසන උඩට උඩට කොටසක් හොඳට උපමට්ටම් වෙලා තියෙනවා. මේ ධාතු හතරේ ස්වરૂපය උකයි. මේක මේ ගෑණියක් පුරුෂයෙක් කියන එකක් නෙවෙයි මේ කියන්නේ. අර අපල් විදියට තියෙන ගැහණියෙක් මිනිහෙක් වෙන්න ඕන මතුවෙච්ච දහම ඔස්තර මුද්දුවට ලස්සනට තියෙනවා නම් ඒකෙත් එහෙම සුන්දුරට මුද්දුවට තියෙනවා. ඒක නෙවෙයි මේ ධාතුවේ ස්වરૂපය මේකයි. දැන් විහෙ ධාත උඩ පොත තිබෙන්න ගැළුවොත් කොයි තරම් සිවිදුවට ඒකෙන් පතුරු වල තියෙනවද කියලා කල්පනා කරන දෙහෙල් කඳක් අරගෙන ඒ ඔක්කොම ධාතු වල ස්වરૂපෙ ඒකයි. මේ ඇඟේ තියෙන ධාතු වල ස්වરૂපය මේකයි. මේක තමයි බඩේ ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියලා ඒ හැර මේකේ සත්‍යය කියන අවබෝධය තමාම ඇති කරගන්නවා. නිති රූපං මේක තමයි රූපය කියන්නේ. ඉතින් රූපස්ස සමුදය මේ රූපය ඇති වෙන හේතුව ඊළඟට දක්වනවා. කියන හේතුව වශයෙන් බලන්න ඕන තමයි පැහැදිලිව තේරෙන්න අපි කන බන ආහාර නිසා මේක ඇති වෙනවා. ආකෑම නැතුව ගියම දිරාපත් වෙනවා, දිරනවා, පිට වෙනවා, ඒ වහම වෙනවා. ඒක ඒ තරම් ප්‍රධාන එකක් නෙවෙයි. නමුත් ප්‍රධාන ඒවා තියෙනවා අපි ප්‍රතිසන්දි විඥානයක් දෙන්නේ මව කුසල ඉස්සරහම එනවා මව කුසල ප්‍රතිසන්දි විඥානය අපහම මව සහ ප්‍රියාගේ දිනාදී සංවෝගයට ඇතුණාට පසු එතන ඒ ධාතු කොට කලර රූපයක් නිමිතවන්නේ ඒ කලර රූපය හැදෙන්නේ ප්‍රතිසන්දි විඥානයේ කලර රූපය ගිහිලා එන්නේ නැත්තම් මේ බව බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දක්වලා තිබෙනවා මේක සත්‍යයක්. එතකොට මේ මව සහ ප්‍රියාගේ සංයෝගය නිසා පහළ වූ ධාතු කොටස් වල තියෙන පඨවි ආපෝ තේජෝ වායු කොටස්. ඒවා අනුන්ගේ දේවල්, Taman ගේ නෙමෙයි. මේක පැහැදිලිව දක්වනවා. එතකොට මේ පටන් ගන්නකොටම ඇති උනේ පඨවි ආපෝ තේජෝ වායු කියන මූල ධාතු හතරෙන් මේ රූප කොටස. ඒ පටන් ගන්නකොට ඇතිවුණු පඨවි ආදී මූල ධාතු හතර අනුන්ගේ සමන්ගිනේ. ඉතින් එතෙන්දිම ගමනවා මේක මගේ මගේ කියන උදාහරණයක් ගන්න. ඒක බැඳුනේ මොන කොහොමද අම්ම ගන්න කන බොන දේවල් ඒ ශරීරගත වෙන ළමයාගේ කුසතුලේ ඉන්න ළමයා වැඩින්නේ එහෙම අම්ම ගන්න ආහාර. අම්ම ගන්න ආහාර පාන වල තියෙන කියන ධාතු හතර. ඊට පස්සේ ගේ වුණාට පස්සේ ඉතින් මවගෙරෙත් දෙනවා වෙනස් ඒවා වෙනවා දීලා ලොකු ඒව හැම එකම තියෙන මූල ධාතු හතර පටවියාග. ඒ ධාතු හතර මේ ගහකට පොර දානකොට ගහ ලොකු වෙනවා වගේ. ඉතින් අර පුංචි කාලේ ඉඳලා ඒවා දාගෙන දාගෙන යනවා. මේ දැන් තියෙන සත්‍යක ශරීරය එහෙම නිමිට යන්නේ. මේක පැහැදිලිව තේරෙන්න ඕන මේක තමයි මේ රූප ඇතිවීමේ සමුදේය. ඒ සමුදේ දකිනවා නම් මේක මම කියලා මගේ කියලා ආත්ම කියලා කෙනෙක් දන්නේ නැහැ. ගන්නට හැකියාවක් නැහැ. ඊට අමතරව තමාගේ සිත නිසා මේ සිතුවිලි නිසා මේ රූප වෙනස් වෙනවා කියන නැතිනම් ඉක්තුන් නිසා සීත උෂ්ණ නිසා මේ රූපය තියෙනවා නේ තියෙන. කර්ම චිත්ත ඉස්තු ආහාර කියලා ප්‍රධාන වශයෙන් රූපය කියන්නේ හේතු හතරක් අධ්‍යාත්මයේ හැටියට තියෙනවා. විඥාන මේ සූත්‍ර පිටකයේ හැටියට කියනවා. ඒ කපලීකාරාර, පස්සාර, මනෝ සංකේතනහාර, විඥානහාර කියලා. කොයි ආකාරයකින් හරි බලලා Tamanට තේරෙන්න මේ තේරෙන විදිහට තේරුම් ගන්න මේ මේ හේතුන් නිසා මේ රූපය ඇති වෙන්නේ කියලා. එතකොට හේතුන් නැති වුණොත් ඒ රූපේ නැති වෙනවා කියලා තේරුම් ගන්න. ඒක Tamanට අවබෝධ වෙන්න ඕනේ. එතකොට ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්සංගෝ මේ රූපේ ඇති වෙන හේතුව මේකයි මේ හේතුව නැතුව මේ රූපේ නැති වෙනවා. මේ වගේම වේදනා සංඥා සංඛාර කියනවා තේරුම් ගන්න. වේදනාව කියන්නේ මොකද්ද? වේදේ කිසිම ඔබ හිතේ තස්මා වේදනාවක් උච්චිතින් කියන්නේ ඒ නිදින නිසා. කිංච වේදිත මොකද මේ සුඛම් වේදිත දුක්ඛම් වේදිත අදුක්ඛම් සුඛම් වේදිත සැපත් වෙනවා දුකත් වෙනවා සැප දුක් නැති නඳහත් වෙනවා උලක් වෙනවා මේ වේදනාවල් ඇතිවීමේ හේතුවක් තියෙනවා ඇතිවීමේ හේතු මොකක්ද අන්තිසුවක් නෙමෙයි ස්පර්ශය කියන එක ස්පර්ශය කියන්නේ දැන් ඇහැට රූපයක් වෙනවා ඒ රූපේ අපි දකිනවා දැක්කට පස්සේ ඒ රූපය පිළිබඳ දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමයි රූපයයි ඇහැයි කියන කොටස් තුන එකතු වුණාම තමයි එතන තියෙන පස්සේ කියලා කතා කරන්නේ. චක්කුන්ද පරිච්ඡ රූපේ දුප්පටි චක්කු විඥානං තින්න සංගම් චක්කු සම්පස්සෝ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඇහැ තියෙනවා, ඒ වගේම රූපේ තියෙනවා. ඒ දෙක ගැටීම නිසා චක්කු විඥානෙ වටේ දැනීම ඇති වෙනවා. තින්න සංගති පස්සෝ මේ දෙදෙනාගේ එකතුවට අපි පස්සේ කියන චක්කු සම්පස්සේ කියනවා. එතකොට ඇහැට රූපේ දැකලා ඒ විදිහට සිතක් පහළ වෙලා ඒක රූපේ අපි ඒක හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි ආදී වශයෙන් හිතනකොට ඒක හොඳ ඒ Tamanට එන සුඛ වේදනාවක්. ඒක නරකයි අප්‍රියයි දුස්සේ සතුරේ ආදී වශයෙන් මන්දි මත හසුකම් කරපු ආදී කෙනෙක් ආදී වශයෙන් නැත්නම් අප්‍රියෝදයක් පියකුසහගත දෙයක් වශයෙන් බලනකොට හිතට එන්නේ දුම්නස් වේදනාවක්. නැත්නම් මදහත් රූපයක් දැක්කොත් මදහත් වේදනාවක් ඇති වෙනවා මේ වේදනාව ඇතිවීමේ හේතුව මොකද්ද ඇහැට අර රූපේ පෙන්ලා ඒ පිළිබඳව චක්ක සංපස්සයක් ඇති වෙනවා පස්සපච්ච වේදනා මේක Taman තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ කිව්වද නේ Tamanට තේරෙන්න ඕනේ මේක මෙහෙම තමයි සිදුවන්නේ කියලා එහෙම නැතුව මේ පොත්වල තියෙනවා සංකේතන අයුව තේරුම් ගන්න පුළුවන් මතක තියාගන්න පුළුවන් එහෙම මතක තියාගන්න තේරුම් අරගෙන එනවා යන්න බෑ මේක පැහැදිලි දේශම තමාටම අවබෝධ වෙනවා මේ හේතු නිසා මේක ඇති වෙනවා මේකයි හේතුව කියලා මේක අය කවුරුත් කිව්වත් නැතත් ඒ විදිහට මේකට වඩා ගැඹුරින් මේ හේතු දකින්න තැන් තියෙනවා මේ ගහබාල අවස්ථාවකදී මේ හේතු ගමනක් දැක්කම ඇති එතකොට ඒ කනට සද්දයක් ඇහුණා ඒ සංසෝත සම්පස්සේ නිසා එතනත් ඒ සැප දුක් නැදහක් වේදනාවක් කියන්නේ එතකොට වේදනාව දකිනවා මේක තමයි දුක් වේදනාව මේක තමයි සැප වේදනාව මේක තමයි නැදහත් වේදනාව මේ වේදනාව ඇතිවෙන හේතුව දකිනවා මෙන්න මේ ස්පර්ශ නිසා තමයි වේදනාව ඇතිවන්නේ කනට ශබ්ද ඇසුනහම නාසයට ගඳ සුවඳ දැනෙනහම දිවට රස දැනුනහම කායට නොයෙක් දේවල් ගැහුනහම ස්පර්ශ වුනහම ඒ වගේම මනසට වේද අරමුණු හරමුණු වුණාට පස්සේ මේ කියන ලද වේදනාවන් තුන අතරින් කවරක් හෝ ඇතිවන්න පුළුවන් මේ වේදනාවන් ඇතිවීමේ හේතුව තියෙන තාක්කල් වේදනාව තියෙනවා වේදනාව නැති වුණාට පස්සේ වේදනාව නැති ඒ හේතු නැති වුණාට පස්සේ වේදනාව නැති යනවා නේද කියලා සමහර තේරෙනවා. එහෙම තේරෙනකොට මේ මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලා මොහොතේ සිතාගෙන කතා කරන්නේ. මගේ ආත්මයේ වේදනාව විඳිනවා මම වේදනාව විඳිනවා මගේ වේදනාව ඔහොම හිතාගෙන ඔහොම දෘෂ්ටියක පැටලෙන මේවා මිත්‍යා දෘෂ්ටි අදහස්, වැරදි අදහස්, වැරදි දෘෂ්ටි. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මේක මේ මේ හේතුන් නිසා Taman කැමති වුණත් ඇති වෙනවා කැමති නොවුණත් වේදනාවක් ඇති වෙනවා. අපි ඒකම දුක් වේදනාවක් දැනගෙන අපි මధుර ඒක්ෂාවකින් මේකේ එතකොට අපි කැමති උනත් නැති උනත් ඒ ස්පර්ශය නිසා දුක් වේදනාවක් තියෙනවා. අපේ කැමැත්තට අකමැත්තට අනුව නෙවෙයි ඇතිවන්නේ. ඒ වගේම තමයි යෝනිම වේදනාව ඇතිවන්නේ ඒ හේතුන් ඇති වුණාට පස්සේ. ඒකකොට ඒක මම කියලා ගන්න එක මුලාවක්, මගේ කියලා ගන්න එක මුලාවක්. අද ශරීරේ මම මගේ කියලා ගත්තේ නැතුව වගේම මේ වේදනාවත් මම මගේ කියලා ගන්න සුදුසු නෑ හේතුන් නිසා මේ වෙන ඵලයක් කියලා. මෙන්න මේ විදිහට ඒක අවබෝධ කරගන්න ඕනේ. Tamanට තේරෙනවා. Tamanට අවබෝධ වෙන්න ඕනේ. කවුරුවත් ඇවිත් කිව්වත් මේක වෙන මේක ආත්මයක් කියලා ආත්මයක් මේ වේදනාව විඳිනවායේ මේ මාත්‍යක් නැත්නම් මේක විඳින්නට හැකි තමයි මේ ආදි වශයෙන් කවුරු ඔප්පු කරලා කිව්වත් සමාහට පැහැදිලිව තේරෙනවා මේ හේතු නිසා මේක හට ගන්නවා විනා වෙන මෙතන කිසිම දෙයක් නැහැ ඒක නිසා ඔය කවුරු කිව්වත් බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වත් ඒ දෙයක් ඒව හැර වෙන විදිහකට ඒක බුරුයි කියලා සමාන තේරෙනවා ඒ වගේම තම සංඥාව සංඥාව කියන්නේ සංජානාතිකෝ විකේ තත්ම සංඥාති වෙච්චති සංඥාති වෙච්ඡන්දේ ඒ කියන්නේ හඳුනා ගන්න නිසා කින්ද සංජානාති මොකක්ද හඳුනාගන්නේ මේ ළඟේ මේ මේ පාඩ රතු පාට කහ පාට ආදි වශයෙන් විවිධ පාට වර්ග අසවල් දේ අසවල් කෙනා කියලා එහෙම ඒක කෙනා එක එක දේවල් හැට පේන රූප හඳුනා ගන්න කනට හැෙන ශබ්ද හඳුනා ගන්න රූප සංඥා ශබ්ද සංඥා නාසයට දැනෙන ගඳ සුවඳ ගඳ සංඥා දිවට දැනෙන රස රස සංඥා කායද දැන ස්පර්ශ වේදේවල් හඳුනනවා මේවා සීතල මේවා රස්නේ මේක ආදී විදාකාරයෙන් මේ ස්පර්ශය මේක මුද්දි ස්පර්ශයක් මේක ගෝසු ස්පර්ශයක් නැගට පියර දෙන ස්පර්ශය විදාකාරයෙන් මේ ස්පර්ශ හඳුනා ගන්න. මනස සහ මන අරමුණු විදාකාරයෙන් හඳුනා ගන්නවා. මේවට තමයි සංඥා කියන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ සංඥා ඇතිවන්නේ කොහොමද? මේ සංඥා ඇතිවන්නේ තරකේතු ස්පර්ශය නිසා. රූපයක් ඇහැට පෙනෙලා පෙනුනොත් තමයි ඒ රූපය පිළිබඳ සංඥාවක් ඇතිවන්නේ. එහෙම නැත්නම් කවදාවත් ඒ රූපයක් පිළිබඳ සංඥාවක් ඇතිවන්නේ අපි අතීතයේ දැකපු රූපයක් ගැන දැන් හිතලා සංඥාවක් ඇති කරගන්නවා නම් ඒක රූප සංඥාවක් නෙවෙයි අපේ සිත තුළින් සිතට අරමුණු කරගැනීම තුළින් ඇතිවන ධම්ම සංඥාවක්. අනාගතේ දකින්න ලබන කෙනෙක් ගැන හිතලා සංඥාවක් කරනවා නම් ඒක රූප සංඥාවක් නෙවෙයි ඒක ධම්ම සංඥාව සිත තුළ ඇති වෙන දැනීමක් පමණයි වර්තමාන වශයෙන් පවතින රූපයන්ම දැකලා තමයි කෙනෙකුට රූප සංඥාවක් ඇතිවන්නේ. ඒ ඇහැ තිබුණත් බෑ රූපේ තිබුණත් බෑ ඒ දෙක එකතු වෙලා ඒ දෙක ගැටීම නිසා ඒ රූපේ දැන් පිළිබඳ දැනීමක් ඇතිවන්නට ඕනේ. දැන් ඒ කරුණු තුනම එකතු වුණොත් තමයි ඒ රූප සංඥාව. ශබ්ද සංඥාවක් එහෙමයි. කන තියෙන දෝන පීති කන කියන එකෙන් අදහස් කරන්නේ සම්පෙත්ත නෙවෙයි. ශබ්දය ඇසීමට හේතු වන ඒ සම්බරේට යටින් තියෙනවා මේ පසුකරක් පසු ඒ ශබ්ද දැනගෙන ගැනීමට හැකි වෙන දේවල් කොටස්. ඒවා. ඒවා නිසිතයි තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ශබ්දයේ තියෙන තෝනේ ඒ වගේම මනසේ ක්‍රියාශීලී මනසක් තියෙන නින්ද ගියා වගේ තත්ත්වයක දෙක දැනෙන්නේ. ඒක නිසා ක්‍රියාශීලී මනසක් තියෙන. එතකොට තමයි ඒ ශබ්දය දැනෙන තමා කැමති වුණත් ශබ්දයක් ඇවිල්ලා කනේ වැදුනට පස්සේ ඒක දැනීමක් බවට පත් වෙනවා. තමා අකමැති වුණත් ඒ දැනීමක් ඇති වෙනවා. තමාට ඒ ඒක දැනීමක් ඇති වෙනකොට මේ බල්ලේ බුදුක ශබ්දයක්, කාර්කග්ගේ ශබ්දයක් ආදී වශයෙන් ශබ්ද වල සම්පතක්. මම දන්න මනසේ කියන අය මිනිහ ඈට එන වාහනයක ශබ්ද කියලා අරගෙන කියන්න පුළුවන් ඒ මිනිහ මේ වගේ කාර් එකක් මේ යන්නේ මොකට බයිස්කලයක එහෙම කියන්න තරම් ඒ මිනිහ දක්ෂයි. ඒ ශබ්දයට. ඒ කියන්නේ ඒ මිනිහ ඒ තරම් දුරට ශබ්ද හඳුනාගන්නට පුරුදු වෙලා ඉන්නේ. මේ විදිහට ගඳ සුවඳ හඳුනා ගන්නවා, දිවට දැනෙන රස හඳුනා ගන්නවා, කායට දැනෙන ස්පර්ශ මනස දැනෙන අරමුණු හඳුනාගන්නේ. ඒ ඒ අරමුණු ඒ ඒ ඉන්ද්‍රියන්ට හමු වෙනාට පස්සෙ ඒකෙන් ස්පර්ශයක් ඇති වුණොත් පමණයි. මනසට හමුවන අරමුණු නම් වර්තමාන වශයෙන් හමුවන ඒවා පමණනේ අතීතේවත් පුළුවන් අනාගතේවත් පුළුවන් වර්තමානයේවත් පුළුවන් කාලස්ත්‍රයට මල ඒ ධර්ම ඕන එකක් අනුමත කරලා සංඥාවල පිට ගන්න මනසට පුළුවන් නමුත් අනිත් ඉන්ද්‍රියන්ට ඒ අවස්ථාවට පහළ වූ දැන් මේ අය දිවේ කාපු කාටමක් අරගෙන දැන් රස සංඥාවක් ඇති කරගන්න බෑ රස සංඥාවක් කියන්නේ දිවේ රසක් ගෑවෙන්නට ඕනේ වගේ කනට ශබ්දයක් ඇහෙන ඊයහත් ශබ්දයක් අහලා දැන් සංඥාවක් ඇති දැන් ශබ්ද සංඥා දැන් ශබ්දේ තියෙනවා නාසයට ගඳ සුවඳ ඊයේ දැකපු ගඳ සුවඳක් ගන්න අද බෑ. මේ වෙලාවේ ගඳ සුවඳ දැනෙන්න ඕන සංඥා. කායට ස්පර්ශයක් වෙනවායි. මනසට තමයි, හිතට තමයි අනිත් ඕනෑම එකක් අතීත අනාගත වර්තමාන කියන කාල තුන තමයි දේවල් අරමුණු කරන්න පුළුවන් ශක්තිය දෙන්නේ සංඥාවක් හඳුනේ හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට මේ සංඥාව දන්නා සංඥා සමුදය මේකයි කියලා දන්නා මේ සංඥාව ඇතිවීමේ හේතුව මේක නම් මේ හේතුන් නැතුණාට පස්සේ මේ සංඥාව නිරුද්ධ වෙනවා කියලා තමන් අවබෝධ කරගන්න ඕනේ ඊළඟට සංඛාර. සංඛාර කියන්නේ මොකද්ද? පතමේ විචේ සංඛාර මොනවද මේ සංඛාර කියන්නේ? ඒකට කියනවා රූප සංකේතන, ශබ්ද සංකේතන, ගන්ධ සංකේතන, රස සංකේතන, පොට්ටබ්බ සංකේතන, ධම්ම සංකේතන කියලා. ඇහැට පේන රූප පිළිබඳ සිතේදී පහළ වෙනවා. කනට ඇහෙන ශබ්ද පිළිබඳ සිතේදී සංකේතන ජනිත වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන විදාරමුණු ආරම්භණු කරගන්නේ විවිධාකාර කුසල් වේවා, අකුසල් වේවා, කුසල අකුසල් නොවන සිතුවිලිවල කවලාකාරෝ සිතුවිලි ධර්ම පහළ වෙනවා. මේ සංචේතනාවන් මේ සිතුවිලි පහළ වීම, ඒ සිතුවිලි වල තමයි අපි සංස්කාර කියලා කියන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. මේ මම හිතනවා කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. මගේ සිතුවිල්ල කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. අර සංඥාවටත් එහෙම හිතනවා. මගේ දැනුම මගේ සංඥාව. ගොඩාක් පොත්පත් කියලා විභාගයක් පාස් කරලා දැනුම් ගොඩක් ඇති කරලා මගේ දැනුම මගේ දැනුම කියලා ඉතින් අල්ලගෙන ඒක සදින් උපාදාන කරගෙන ඉන්න සිටිනවා ආඩම්බරෙන් ඉතිරිමනා සිටිනවා මේ විශාල විභාග පාසල මේ දැනුම් මෙතන මේ සංඥාව සමන් කියලා හිතලා සංඥාව මගේ කියලා හිතාගෙන ඉන්න නිසා ඒවා නිකන් නාම ධර්ම පමණයි මේවා ඇති දැන් තියෙන්න පුළුවන් දවසම ආවුරු දෙකකින් දෙකකින් නැත්නම් තම මාසින් දෙකකින් නැත්තටම නැති යන්න පුළුවන් කියලා දකිනවනම් ඔය පිළිබඳ ආඩම්බරයක් ඇති කරගන්නට කිසිම අවශ්‍යතාවයක් දෙන්නේ මොකද මේ ඇති වෙලා නැති වෙලා යන ධර්මනේ හැඟීම් ධර්මයක් පමණයි නාම ධර්මයක් පමණයි තමන්ගේ සමාජයේ නෙවෙයි කියලා ගන්න. මෙන්න මේ විදිහට තමයි මේ සංස්කාර සමාජයේ සිට තුළ පහළ වෙන විවිධ සිටින සමහර ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, ඊර්ෂ්‍යා, කෝපය වැනි දේවල් තියෙනවා, කරුණාව, මෛත්‍රිය, දයාව, ප්‍රඥාව වැනි දේවල්, ශ්‍රද්ධාව, භක්තිය, ගෞරවය වැනි කවලාකාර කුසල ඒවා අකුසල් ඒවා විවිධ සිතේන සිතට එනවා. මේ සිතේ ඔක්කොම කොටස් හයකට බෙදලා තමයි බුදුහාමුදුරු කියන්නේ රූප පිළිබඳ සිතේ. තවර සිතේ ඉලක්කාවත් එක්ක එක රූපයක් පිළිබඳ සිතේ. නැත්නම් ගඳක් පිළිබඳ සිතුවිල්ලක් රසයක් පිළිබඳ සිතුවිල්ලක් ශබ්දයක් පිළිබඳ සිතුවිල්ලක් කායර දැනෙන ස්පර්ශයක් පිළිබඳ ඒ සංකේතනාවක් නැත්නම් මනසට දැනෙන විවිධ අරමුණක් අරගෙන ඒ පිළිබඳ පහළ වෙන චිත්ත සංස්කාර ධර්ම මේවා තමයි සංස්කාර ස්කන්ධය කියලා අපි ප්‍රකාශ කරන්නේ කායයේ තේරුම් ගන්න. ඒක ඇති වෙන හේතුවක් දකින්න. ඒක ඇති වෙන හේතුව මේ හේතු අපි ඕලාරික වශයෙන් පමණ නෙමෙයි කියන්නේ ගැඹුරු නෙමෙයි. ඒකේ හේතුව මොකක්වත් නෙවෙයි ස්පර්ශයමයි. කලින් කියපු ස්පර්ශයමයි. ඇහැට රූපේ ස්පර්ශ වෙලා ඇහැ තියෙනවා රූපේ තියෙනවා දෙක දැනුණා. දැන් මේක පිළිබඳ දැනීමක් ඇති වුණා. ඒ දැනීම ආවට පස්සේ ඔන්න ඉතින් රූපේ පිළිබඳ හැඟීමක් ඇති ගමන් මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා තරුණයි, මෙයා ගැහැණි, මෙයා පිරිමි ආදී මෙයා සත්‍ය, මෙයා වසක, අසවල් දෙන, අසවල් නම් නම් වුණා විවිධ ආකාරයෙන් සංඥා ඇති වෙනවා. සංඥා ඇති වුණාට පස්සේ සංඥාව හොඳ නම් යාගයෙන් නිස්සයෙන් කාමිකාචේන සත්තු වේදනාවන් නක්පහත් වේදනාන් දුක් වේදනාවන් ආදී වශයෙන් වේදනා සංදේශ දැනේ. මේ ආ මේ ඇහැට රූපේ මේ ආකාරයෙන් පහළ වුණාට පසුව හමුණාට පසුව අර විඥානය ඇතිලා සංඥාව ඇතිලා වේදනාව ඇතිවට ඒකෙත් අල්ලගෙන විවිධ සිතුවිලි ගන්නවා. මේ අපිටම ඇහැට රූපයක් දැක මෙයා හොඳයි ලස්සනයි සාරුණයි ආදී විවිධ සිතුවිලි එන්න පුළුවන්. මේ ආකාර විවිධ සිතුවිලි ගලාගෙන යන්නේ ඒ රූපයේ ඇහැට හමු වෙච්ච නිසා කවදාවත් දැකපු නැති රූපයක් තියෙනවා නම් තමන් කවදාවත් ඒ රූපය ගැන අහලත් නැත්නම් මෙවැනි රූපයක් Tamanට දකින්න තියෙනවා කියලා එහෙම හැඟීමකුත් නැත්නම් එවැනි රූපයක් ගැන කිසිම කෙනෙකුට කිසිම දවසක කිසිම සිතුවිල්ලක් එන්නට බෑ. තමන් කවදාවත් සබ්දයක් අහලත් නැත්නම් අහපු නැති සබ්දයක් නම් ඒ වගේම මෙහෙම සබ්දයක් තියෙනවා කියලා Tamanට කවුරුත් කියලා ඒක ගැන අහලත් නැත්නම් මෙවැනි සබ්දයක් මට අහන්නට ලැබෙනවා අහන්ත යනවා කියන එවැනි හැඟීමක් නැත්නම් ඒ අන්න එවැනි සබ්දයක් පිළිබඳ ලෝකේ කොච්චර එවැනි සබ්ද තිබුණත් ඒ සබ්ද වලින් ශබ්ද පිළිබඳ අපිට සිතිවිලි එන්නේ. මේ විදිහට තමයි නාසයට දිවට ශරීරයට මනසට අරමුණු. ඒ අරමුණු පිළිබඳ සංස්කාර සිතිවිලි දරන්නේ ඒ පිළිබඳ අපේ මන ස්පර්ශය ඇති වුණොත් පමණයි. අපි හිතමු දැන් මේ පන්සලේ වෙසක් පුඩුවක් දැන් ගහලා තියෙන මේගොල්ලෝ මේක දන්නේ නැහැ කියලා හිතමු. දැන් මම මේක කිව්වොත් එහෙම මේ බොහොම හොඳට ගහලා තියෙන මම ගියේ නෑ නමුත් මේ මිනිස්සු කියනවා. මේ මේ බොහොම හොඳට ගහලා තියෙනවා. ඔන්න එතකොට මේගොල්ලන්ට ඉතිපිනිසු කිවිලක් ඒක දන්නේ නැහැ. මේ එන්නේ ඉස්සෙල්ලා දන්නේ නැහැ මෙහෙම එකක් තියෙනවාද කියලා. අහලත් නැහැ මෙහෙම එකක් තියෙනවාද කියලා. මෙහෙම එකක් තියෙනවද නැද්ද කියලා බලලා දැනගන්න ඕන කියන හැඟීමකුයි. එහෙමනම් ඒක පිළිබඳ කිසිම සිදුවීමක් වෙන්නේ නැහැ. මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්න මේ ඔක්කොම සිතිවිලි ගණිතවන්නේ මනෝ ස්පර්ශය නැත්නම් මේ චක්ක සෝත සම්පස්ස සෝත සම්පස්සාදී ස්පර්ශය ඇතිවන පමණයි. ඒ ස්පර්ශ අරමුණු කරගෙන ඇති වෙන සංස්කාර හැම එකක්ම මනෝ ස්පර්ශය තුළින් ජනිත වන්නේ. ඒ කියන්නේ ඇහැට රූපේ හම් වෙලා චක්කු විඥානය ඇදලා චක්කු සංපස්සේ හැමුණාට පසුව පහළ වෙන සිතිවිලි ඔක්කොම මනසේ තුළයි ඇතිවන්නේ. ඒක නිසායි මනෝ ස්පර්ශය තුළින් ජනිත වෙනවා කියලා මා කියේ ඉන්නේ තමයි කනට නාසයට දිවට ශරීරයට. ඒතකොට මේ මනසින් මේ සිතිවිලි ගලා යාම සිදුවා මේක තමයි සංස්කාර මම සිතනවා නෙවෙයි මගේ සිතිවිලි නෙවෙයි. මේ සිතිවිලි ඇතිවීමේ හේතු තියෙනවා. ඒ හේතුන් නිසා මේ ඇතිවන්නේ. මේ සේවත් එක ප්‍රධාන හේතුවක්. ඊට අමතරව මේ මොළයේ සෛලයන්ගේ නිසිපදි ක්‍රියාකාරීත්වය, ඒ වගේම මේ නිස්නාය පද්ධතියේ ක්‍රියාකාරීත්වය, ඊට අමතරව මේ දුද්ධ සංසරණය නිසිපදි සිදුවීම, මොළයේ කරා විශේෂයෙන්ම දුද්ධ සංසරණය සිදුවීම, ඔක්සිජන් වායුවේ කරා ගමන් කිරීම ආදී විවිධ දේවල් කියනවා. ඉතින් මේ අපි කියන්නේ ප්‍රධාන වශයෙන් තියෙන එක් හේතුවක් පමණයි. සිතුවිලි ඇතිවීමට විවිධ හේතු තියෙනවා. එකක් නෙවෙයි. ඒ වගේම තමයි අර කලින් කියනකොට විවිධ හේතු තියෙනවා. මම කියන්නේ මේක ඕලානික වශයෙන් පහළ මට්ටම කියන කතාවක් කියලා ගැඹුරින් කියන කතාවක් නෙවෙයි. දැන් ওই විද්‍යාත්මකව කතා කරනවා නම් එහෙම මේ සිතුවිලි පහළ වෙනකොට ඔය මොළෙන් තරංග ගමන් කරන ආකාරය කියනවා. ඔය alpha wave, beta wave, theta wave කියලා වටනම් හිතන්දාලා තියෙන. මේ ඔක්කොම විද්‍යාත්මකව ඔප්පු කරන්නට පුළුවන් කතා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම හොඟක් දේවල් විද්‍යාත්මකව ඔප්පු කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකේට දෙවෙනි දැනුමක් නෙවෙයි අපට අවශ්‍ය වන්නේ. අපට අවශ්‍ය වන්නේ මේ සංස්කාර ජනිත වන්නේ මෙන්න මේ හේතුව නිසා මේ සිතුවිලි මම නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි, සමාතෝනේ දෙහසවන්න පුළුවන්. මේවා නෙවෙයි කියලා ඒ අවබෝධයක් කරගන්නටයි මේ හේතුව දකින්නේ. එතකොට Tamanne පැහැදිලිව තේරෙන්න ඕනේ මේ සංස්කාර මේ හේතුන් නිසා ඇති වුණා නම් මේ හේතුන් නැති වෙනකොට මේ සංස්කාර නැති යනවා කියලා. මේකත් දකින්න. Taman අවබෝධ කරගන්න. එතකොට විඥානස්කන්ධය විඥානය ඇතිවීමේ හේතුවක් කියන විඥානය කියනකොට විඥානාතිකෝ විච්ඡේ තස්මා විඥානං දිවිච්ඡති කියන දක්වන්නේ මේ දැනීමක් ඇතිවන නිසා විඥානනය කරන නිසා විඥානය කියන්නේ ඇහැට රූපය හමු වුණාට පස්සේ ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා කන ශබ්ද හුණා මේ පිළිබඳ දැනීමක් නාසයට ගන්සෝලය වුණා මේ පිළිබඳ දැනීමක්. ඉතින් මේ වල පිළිවෙලින් චක්කු සෝත ගාන ජීවා කාය මනෝ කියලා මේ විදිහට පිළිවෙලින් කියන්නේ. ඒක නිසා මේවට විඥාන හයක් වෙනවා. ඒ විඥාන කාය වේදම්ම චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන. මේ විඥානේ පැහැදිලිව Taman තේරුම් ගන්න. මේ විඥානයේ ඇති වෙන හේතුව දකින්න. මොකද්ද විඥානය කියන්නේ? නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ නාම රූපං. නාම රූප නිසා විඥානය කියනවා විඥානය නිසා නාම රූපය කියනවා. මේක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙමින් පාදනා උදාහරණයක්. අපි උදාහරණයක් කිව්වොත් මෙයාට තේරෙයි. අපි උත්පත්ති නම් දෙමියෙක් ඉන්නවා. ඒ මිනිහට කවදාවත් ඇහැර රූපයක් දැකලා ඒ රූපේ පිළිබඳ විඥානයක් ඇතිවන්නේ නැහැ. ඒක විඥානයක් ගන්නවන්නේ නැහැ. උත්පත්ති මං දෙහිමියෙක් <coughs> ඉන්නවා. ඔය විදිහට කවදාවත් සද්දයක් අහලා ඒ පිළිබඳ සංඥා මේ විඥානය සෝත විඥානය ඇති කර ගන්න බැ. මොකද කන නැහැ. ඒ වගේම ඇහැ නැහැ. පිළිවිහ තිබුණත් ඇහි අර යෝතුකම් දෙකීමේ කොටස් මොකක්වත් නැහැ සමහරට. ඒ ඉස්සරහ තිබුණත් ඇතුලේ වෙනවා මේ කියන සාරි මොනෝ හරි නැති වෙලා හරි කවදාකාරයකින් හරි ඇහැ සම්බන්ධ ඇහැ සම්බන්ධ තියෙන හැම කොටසක්ම නැත්තම් ඉතින් එයාට රූප දැකලා සිටින්න ඇති කරගන්න ඉඩක් මම දන්නවා මේ ළඟදී ආව මිනිස්සේ අහමුදු කෙනෙක් එයාට ඇක්සිඩන්ට් එකක් වෙලාන්නේ නැහැ කැටිල ස්වාරුන් දැන් එයාට කිසිම ශබ්දයක් අහන්න බැහැ ඇහුවට තේරෙන්නේ මේ ශබ්ද අහන ස්නායු සම්පූර්ණයෙන් කැඩිලා කැඩිලා මෙල්ලකින් ඉතින් මොනම ශබ්දයක් අතෙන් කලින් උඩට හිටිනවා කන ඉතින් ඒක නිසා ඒ ශබ්ද පිළිබඳ සිතිවිල්ලක් විඥානයක් පොට ඇතිවන්නට දැන් මේ විදිහට මම දැන් තව කෙනෙක් ඉන්නවා දිවට කිසිම රසක් දැනෙන්නේ උඩින් ඉඳලා වැටිලා මේ ඇක්සිඩන්ට් එක වුණාට පස්සෙ ඔහුට අර දිව හා සම්බන්ධ වූ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ විරහිත විචිත හැකියාව ස්නායු මැරීම නිසා කිසිම රසක් දැනෙන්නේ නැහැ දිව තිබුණා අර ඒ ඒ ඒ අවශ්‍ය හේතුන් සියල්ල නැති නිසා රස ගෑවුණා ඔකට දැනීමක් නැතිවන්නේ. ඒ නිසා මේ විඥානය ඇතුළේ හේතුන් ටික දැක්කොත් Tamanට පැහැදිලිව පේන්න ඕන අනේ මේ විඥානය මම කියලා ගත්තට මගේ කියලා ගත්තට මේ හේතුන් නැත්තම් මොකක්වත් කරන්නද බැහැ. හේතුන් නැත්තම් මේ විඥානය ඇති වෙන්නේ අපි හිතමු විඥානය මම කියලා මගේ කියලා ගන්නවා කියන්නේ කවුරු හරි ඉඳලා එකපාරටම සිහි නැතිවට බේතක් කරේ මොකක් හරි දෙනවා නැත්නම් අපි හිතනවා කොළඹ වුණ තිබුණා ඒවා ටිකක් ඇල්ලුවා දන්නේ නැහැ. ඒ විඥානය විඥාන ඔක්කොම නැතුව කියන්නේ හේතුන් නැතුව කියන්නේ ඉතින් මම කියලා මගේ කියලා ගන්නට මේවා යුද්ධද සුදුසුද කියලා Tamanට තේරෙන්න ඕන. මේක ඒකාන්ත වශයෙන්ම හේතුන් නිසා හටගත් කල ධර්ම සමූහයක් හැර මෙතන වෙන දෙයක් නැහැ කියන අවබෝධය පැහැදිලිව Tamanට ඇති ගන්න ඇති ගන්නට ඕන. ඒ විඥානය ඇතිවීමේ හේතුන් නැති වෙනකොට විඥානය නැති වෙනවා කියන්නේ. මම කියව විඥානය ඇතිවීමේ හේතුව නාම රූප කියලා. නාම රූප පත්‍ය විඥාන මේ රූපේ නිසා විඥානය. අපි හිතමු කෙනෙකුට නිින්ද ගිහිල්ලා ඉන්නවද? කනට ඇවිල්ලා හිතෙන් කතා කරන සද්ද එනවනේ. කන තියෙනවා ශබ්ද ගිල්ල වදිනවා. නමුත් උට ඇහෙන්නේ. මඳුර ගිල්ල කනවා කියම උට තේරෙන්නේ නැහැ මඳුර කනවාද කියලා. මේ නින්ද කියලා. මොකද හේතුව මේ සිත ක්‍රියාශීලී ශක්තිය නැහැ. ඒ නිසා විඥානය ඇති වෙන්න සිතක් අවශ්‍යයි. විඥානය ඇති වෙන්න කයක් අවශ්‍යයි. එතකොට නාම රූප දෙකම විඥානය ඇති වෙන්නට හේතු වෙනවා. නාම රූප පත්‍ය විඥාන. ඒ වගේම විඥාන පත්‍ය නාම රූප. ඒ විඥානය නිසා නාම රූප දෙක පවතින නාම රූප දෙක නිසා විඥානය පවතින. ඒ උදාහරණයක් ඕනේ ආයතනයේ අපිට මෝඩ බයිසිකල් එකකින් යමින් යනවා. මේ ගිහින් යන්නේ මොකට බයද කරලට යන නිසා. මොකට පරිසරවල යන්නේ කොහොමද? මොකට පරිසරවල යන්නේ මිනිහා එක ක්‍රියාත්මක කරන නිසා. එතකොට දෙදෙනාට එකිනෙක උපකාර වෙමින් මිනිහා උපකාර කරනවා බයිස්කලේ කියන්නේ. බයිස්කලේ උපකාර වෙනවා මිනිහා කියන්නේ. එකිනෙකාට උපකාර වන අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන කටයුතු කිරීමෙනුයි ඒ ගමන සිදුවන්නේ. මේ වාගේ නාම නිසා නාම රූප නිසා විඥානය පවතිනවා. විඥානය නිසා නාම රූපය පවතිනවා. මේ ආකාරයෙන් දිගින් දිගට සංසාරයේ ගමන් කිරීම සිදුවන්නේ. මේ විදිහට විඥානස්කන්ධය දකින විඥාන සංදේ දකින. මෙන්න මේ විදිහට Tamanට පැහැදිලිව තේරෙනවා ඉති රූපං ඉති වේදනා ඉති සංඥා ඉති සංකාරාණ ඉති ඉති සංකාරා ඉති විඥාන කියලා. මේ පංචස්කන්ධය ඉති රූපං සංදේ වේදනා සංදේ සංඥා සංදේ සංකාරාණ සංදේ ඉති විඥාන සංදේ කියලා. ඒකේ සමුදයක් Tamanට තේරෙනවා ඒක අත්සංගමේ හෙවත් නිරෝධයක් දකිනවා. දැන් මේක හරියට Tamanට තේරෙනවා නම් මේවා තියෙනකොට මම කියලා මගේ කියලා මගේ ආත්ම කියලා නැත්නම් ගැහැණිය පුරුෂයෙක් කියලා ජීවියක් කියලා සත්‍යයක් කියලා ඔය විවිධ ආකාරයෙන් අපි අල්ලනවනේ බොහෝසත්ය අපි නේ බොහෝසත්ය අල්ලනවනේ එතකොට මේ අල්ලන්නේ ඒව තියෙනකොට රූපේ තියෙනකොට ඒක අල්ලනවා වේදනාව සංඥා සංඛාර විඥාන තියෙනකොට මම කියලා හිතනවා මගේ කියලා හිතනවා ආත්ම කියලා හිතන ඔක්කොම ඔය කොයි ආකාරයෙන් මේ කොයි ආකාරයෙන් හිතනවා මේවා නැති වෙලා ගියාට පස්සේ තියෙනවා කියලා හිතන්න පුළුවන්. දැනටම පහනක් දැල්ලෙනවා. පහන දැල්ලි දැල්ලි කියනකොට පහන දැල්ල අපිට තියෙන මෙතන පහන දැල්ල තියෙනවා තියෙනවා තියෙනවා කියලා අපි කතා කරනවා. සම්මුති වශයෙන් ඒක සත්‍යයක් වෙන පරමාර්ථ වශයෙන් මේ මම කතා කරන්නේ. සම්මුති වශයෙන් ඒක හරි. එතකොට පහන් දැල්ල නිවුනට පස්සේ කෙනෙකුට කියන්න පුළුවන් මේක පහන් දැල්ලක් තියෙනවා කියලා සම්මුති වශයෙන් මම කියන්නේ. දැන් මොකද පහන් දැල්ල එක නෑ. මෙන්න මේ වගේ මේ පංචස්කන්ධ ධර්මයන් තියෙනකොට මම මගේ මගේ ආත්මාදී වශයෙන් කෙනෙක් ගන්නවා සම්මුති වශයෙන් මේක හරි කියලා පිටිතුවයි. මේවා නිරුද්ධ වී යනවා හරියට දැක්කොත් නැති වී යනවා නිවි යනවා හරියට දැක්කොත් මේක මොකක්ද මම කියලා මගේ කියලා ගන්නට ඉතුරු වන්නේ ශ්‍රේෂ්ඨ වන්නේ. ඒක ගන්න එක හරිද? මේ අවබෝධය ඇතිවීමට තමයි අර රූප නිරෝධය, වේදනා නිරෝධය, සංඥා සංඛාර විඥාන කියන ප්‍රතිසංයෝගයේ නිරෝධය අපි දකින්නේ. මේ හේතුන් තියෙනකොට මේක තියෙනවා, හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. හේතුන් තියෙනකොට තිබුණා වූ මේ ධර්ම මම නම් මගේ ආත්ම නම් හේතුන් නිරුද්ධ වෙන යනකොට මෙතන මම කියලා මගේ ආත්ම කියලා නැත්නම් සත්‍යකාදී වශයෙන් ග්‍රහණය කිරීමට කිසිම ධර්මයක් ඉතිරිවන්නේ නැහැ නේද? මේක අනාත්මයි දේව කියන හැඟීම. ඒක අනිත්‍යයි නේද කියන හැඟීම අපට ඇතිවන්නේ කරන්නට ඕන භාවනා කරන්නට ප්‍රථමයෙන්ම මේ ධර්ම සමාසම පැහැදිලි ලෙසම ප්‍රත්‍යක්ෂ ලෙසම ඇති කරගත යුතු ධර්ම බවට පත් කරගන්න ඕන. සමාධියෙන්ම ධර්ම බවට. කවුරුත් කිව්වට නෙවෙයි. බුදුහාමුදුරුවෝ කිව්වට නෙවෙයි. පොතපතක තිබුණාට නෙවෙයි. සමාටම තේරෙන්න ඕන මෙන්න මේකයි සත්‍යය මේකයි මේකේ නියම ස්වરૂපය කියලා. එතකොට පැහැදිලිව පේනවා මේ මේ හේතුන් නිසා මේ ඵලය ඇති වෙනවා කියන ඵල දෙකක්. මේ හේතු නිරුද්ධ වෙනකොට මේ හේතු නිරුද්ධ වෙන මේ ඵලය නිරුද්ධ වෙනවා කියන. එහෙමනම් හේතුන් නිසා පහළ වෙන මේ ධම්මම කියලා අපි ගත්තත් ඒවා නැති වෙනකොට මගේ කියලා මම කියලා ගන්නට කිසිවක් නැහැ. දැන් ඊටම හිතමු. දැන් මේ අයගේ හිතේ තියෙන කියනදෙම සිටිවිලි සංඥාවල් ඔක්කොම දැන් ගොඩ ගහලා යන සංඥා මම මගේ කියලා ගන්නවා. සමහර විට මම දන්නවා මොනම දෙයක්වත් මතක නැති යන රෝග තත්ත්වයක් ඇතිවෙනවා. දැන් මේ එහෙම අවස්ථා තියෙනවා. ඔය කොමා වගේ තත්ත්වයක් වෙනවා. නැත්නම් මොකක් හරි රෝග තත්ත්වයකදී මේ මොකක්වත් කලින් දන්නේ මතකත් නැහැ. ඉතින් කලින් තිබ්බේව ඔක්කොම මම මගේ කියලා කියන මෙහෙම නිවුණට පස්සේ මෙතන මොකක්ද මම මගේ සංඥාව කියලා මම කියලා ගන්න තියෙන්නේ මේ විදිහට තමයි වේදනාවක් ගන්න. දැන් විඳිනකොට මම විඳිනවා මම විඳිනවා කියලා තමයි. මේ වේදනාව සම්පූර්ණයෙන්ම නැතිලා අපි හිතමු වේදනාව නාටකයක් දුන්නා. නැත්තම් සීන කියන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගැන එකක් දුන්නා. ඉන්නේට කිසිම වේදනාවක් දැනෙන්නේ. අර තියෙන වේදනාව ඔක්කොම මම මගේ කියලා ගන්න මේක ඔක්කොම බහනා කියනවා දැන් නිවිලා තියෙනවා. එතකොට මොකද්ද වේදනාව කියලා මම කියලා ගන්න තියෙන්නේ. මගේ කියලා ගන්න. මොකක්ද මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධය තුළ ආත්මයක් නැති බව පිළිබඳ පැහැදිලිම හැඟීමක් අවබෝධයක් තමාම ඇති කරගන්න සෝවාන් වෙන්නට යන්නට ඉස්සෙල්ලා භාවනා කරන්නට යන්න ඉස්සෙල්ලා ඒක නිකන් වාඩිලා ඉන්නකොට හරි ඉඳාගෙන ඉන්නකොට හරි මේ පිළිබඳ හොඳට හිතනකොට හිතනකොට ඒ තමයි පැහැදිලිවම පේනවා පැහැදිලිවම තේරෙනවා ඒකට ඉතින් ටිකක් ප්‍රඥාව ඕන ප්‍රඥාව නැත්නම් මේවා තේරුම් ගන්නට බෑ ඉතින් මේ ප්‍රඥාව කෙනෙකුට පහසෙන් ප්‍රඥාව තියෙන කෙනෙකුට පහසෙන් තේරුම් ගන්නට පුළුවන් වෙනවා මේ සියල්ලම අනාත්මයි අනාත්මයි අනාත්මයි එහෙමනම් මේ සියල්ලම එක අතකින් අනිත් හැම වෙලාවෙම නැති නැති යන ආකාරයක් දක්වන අනිත්‍යය අනිත්‍යය. ඇතිවෙච්ච ඇතිවෙච්ච වේදනා මේ ජීවිතේ පුරා ඔක්කොම නැති නැති ගිය කිසිම වේදනාවක් දුක් වේදනාවක් පවත් සැප වේදනාවක් පවත් තමයි. ඒ වගේම තමයි ඇති වෙච්ච ඇති වෙච්ච සංඥාත් ඇති වෙනවා. ඇති වෙච්ච ඇති වෙච්ච සිතිවිලි කුසල වේවා කියලා ඔක්කොම නැති වෙනවා. ඇති වෙච්ච ඇති වෙච්ච විඥානත් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ රූප කොටස හැම මොහොතක් ගානෙම නැති නැති යනවා මේ රූප කොට. අපි පුංචි කාලේ ඉඳලා විවිධ අවස්ථා පසු කර පසු කළ කරුණුයේ බාලයේ මහණියේ ආදී මැදිරිය ආදී විවිධ අවස්ථා පසු කර පසු කර මේ යන්නේ. මේකත් මරුණට පස්සේ ඉඳිලා නිවිලා කුණු වෙලා පණුව ගාන පොළොවටම පාස් වෙලාම යන්නේ. මේ විදිහට මේ රූපස්කන්ධය සෑම මොහොතක් පාසාම වෙනස් වෙන නාමස්කන්ධයක් වෙනස් වෙන මේක ඒකාන්ත වශයෙන් අනිත්‍යයි නේද කියන අවබෝධය ඇති කරගන්න අර කෙනෙකු ආකාරයෙන් හේතුඵල දැකීම තුළින් අනාත්මයි කියන අවබෝධය ඇති කරගන්න එසේ ඇති කරගත්තාට පස්ව භාවනාවකට විමර්ශනයේ මේ භාවනාව භාවනාවෙන් හිත සමාධිමත් කර දෙවෙන මේ පංචස්කන්ධයේ ඇති වෙන නැති වෙන දෙක බල බල වාස්තේ දැන් මේක ඇති වෙනකොට ඇති වෙනවා කියලා හිතනවා නැති වෙනකොට නැති වෙනවා කියන එක දකිනවා අපි අනිත්‍ය අනිත්‍ය කියලා කටපාඩම් කරන නෙවෙයි ගිරව් වගේ කියනවා නෙවෙයි නැත්නම් ඔය එක එක බෝතල් වලට ලේබල් අලවනවා වගේ නිහින්ද අපි ලේබල් අලවන්න යනවා නෙවෙයි. සමාජ අවබෝධය මේක ඉතාමත්ම අවශ්‍ය වෙන. ඒක නිසා අර අවබෝධය පැහැදිලිව ඇති කරගත්තාට පස්සේ භාවනා කරන ආසස් ප්‍රසාස අරමුණු කරමින් හෝ පින්දීන් ඇතිවෙන අරමුණු කරමින් හෝ නැත්නම් චතු ධාතු අවස්ථාන විදහාන මනස්කාර භාවනාව හෝ මොන හරි භාවනාවක් නෙත් වෙනවා කියන්නේ මේ හැම වෙලාවෙම මේ කියපු පංචස්කන්ධ ධර්මයන් මෙන්න ඇති වෙනවා මෙන්න නැති වෙනවා මෙන්න නැති වෙනවා මෙන්න නැති වෙනවා කියලා ඇති වෙනකොට ඇති වෙන එක දකිනවා නැති වෙන වෙනකොට නැති වෙන එක දකින්න. ඒ ඇති වෙනකොට ඇති වෙන එක දැකපු සිතත් ඊළඟට නැති වෙනකොට නැති වෙනකොට දැකපු සිතත් නැති වෙනවා කියන දැකපු සිතත් මේවත් නැතිය. මේ විදිහට මේ නාම රූප වහ වහ වහ වහ බිනිබිනි බිනිබිනි යන ආකාරය දකිනවා නම් මේ මොහොතේ සෑම නාමයක්ම සෑම රූපයක්ම මේ මොහොතේ දිවිලා ඊළඟ මොහොත වෙනකොට වෙනත් නාමයක් වෙනත් රූපයක් තියෙන කියලා පැහැදිලිව තමයි අත්දකින්නට පුළුවන් භාවනාව තුළ. එහෙම අත්දැක්කොත්ම ඊළඟ මොහොතේදී එන්නේ තවත් නාම අලුත් නාම රූප ධම්ම ටිකක් කියලා හිතනකොට මෙතන මොකද්ද මම මගේ ආත්මය කියලා ගන්නට තියෙන්නේ කියලා හිතා ගන්නට පැහැදිලිවම Tamanට එහෙම දෙයක් නැහැ නේද කියන අවබෝධය තියෙනවා. එතකොට සංස්කාර දිට්ඨියට හිතින්නට බෑ. තන ප්‍රතික්ෂාව පිළිගන්න හිතා හිතෙන්ද තනක් නැතින. මේ විදිහට පැහැදිලි අවබෝධයෙන් පිළිත භාවනා කරොත් එහෙම සෝවාන් වන්න පුළුවන්. දැන් වේලාව 12ට ඉතාමත් මාසන් නිසා අපි මේ දේශනාව දිගින් දිගට කරන්නේ දැන් මේ ප්‍රමාණවත්. හොඳයි එහෙමනම් ධර්මය කල්පනා කරන මේ ආකාරයෙන් බුදු පූජා පවත්වනානේ දීලා ධර්මය සාධන මේ කියන දෙකේම කුසල සංගය ආකාරයෙන් දැක්කම දෙකේම කුසල සත්‍ය අපිට මේ පංචස්කන්ධයේ අනිත්‍යතාවය දුක්ඛතාවය අනාත්මතාවය අවබෝධ කරගන්න ලැබේවා ඒ තුලින් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පිළිබඳ තියෙන සිතුවිලි ඒ හේතෝ ඒ පිළිබඳ තියෙන සංස්කාර ධර්ම සමනය වීම තුළින් සම්පූර්ණ නිවිද යාම තුළින් නාම රූප නිරෝධ දැකීම තුළින් నాది పదలబలని సెంటిమీటర్ మేకర్ సల్ఫేటియో ఆస్మాయో కెనాలిస్తాన్ ప్రాసెస్ ఎంత బాగా దెయ్యాన్ని మేకర్కు అనుమోదం కన్న ఆకాశ భాగ్యం పాటించాం ඉදන් මේ ඥාති නම් හොතු කියලා මේ ඥාති.